සතෝ ද්වෛපාරභ්‍ය ඥානෙ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන ලද සූත්‍රෙහි එන කොටසයි අපි පසුගිය දිනෙහි කීවේ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝකෝ මේ මං සාරිපුත්ත එවං ඥානන්තං එවං පස්සන්තං එවං වදේය යමෙක් සාරිපුත්‍රය මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ රත්න වහන්සේට මෙසේ කියත්නම් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තරී මනුෂ්‍ය ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂයක් ඒ කියන්නේ ඥාන දර්ශන විශේෂයක් ආර්ය ඥාන දර්ශන විශේෂයක් නැත්තේය උන්වහන්සේ තර්කයෙන් තර්ක කර කර ධර්මයේ දේශනා කරනවායි තමන් වහන්සේගේ නුවණට ගැටෙන පරිදි කියලා යවික්‍යත්ම ඒ වචනය අත්හරින්න නැතිව ඒ සිත දුරු කරන්නේ නැතිව ඒ දෘෂ්ටිය එහෙම පිටින්ම අත්හරින්නේ නැතිව සිටියොත් යථාබතං නිත්‍යෝ එවං නිරයේ මේ නිය යාම සමගම නිරෙහි උපදින්නේ. ඉන්නේට මේ විදිහේ උපමාවක් බුදුරජාණන් වහන්සේ නිදර්ශනය වෙන කිසිම තැනක දේශනා කරලා නැහැ. මේ තරම් ඒ කාන්තේන්ම සිදුවන සිද්ධියක් බව දැක්වීමට දේශනා කරේ සයථාපි සාරිපුත්ත බික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ ආඥාන් ආරාධීය යම් භික්ෂුවක් සීල සමාධි පඤ්ඤා කියන මේ තුනෙන් සම්පූර්ණ වේද එතෙම දිත්තේව ධම්මේ ඒ ජීවිතෙහිදීම අඤ්ඤං ආරාධීය රහත් වන්නේ රහත් වන්නේ ඒවං සම්පද මිදං සාරිපුත්ත වදාවි. ඒක සමාන කොටම සාරිපුත්‍රය මේ කියනි. මොකද්ද? මේ මරුණු හැටියේම නිරෙහි උපදිනවයි කියන එක මේ දෘෂ්ටිය මේ වචන මේ පිට අත්හරින්නේ නැතිව සිටිය. අත්කෝයිමා ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ විසරද බව තවදුරටත් දැක්වීමට වබා කරනවා. අත්කෝයිමා සාරිපුත්ත පරිසක් සාරිපුත්‍රය පිරිස් 8 කීය. අට පිරිසක් ගැන. කතම අට කවරනම් අට පිරිසක්ද? කට්ටිය පරිසා, ධාතුන පරිසා, ධාපති පරිසා, සමන පරිසා, චාතු මහා රාජික පරිසා, චාතුන් මහා රාජික පරිසා, තාවතික පරිසා, මාර පරිසා, භක්ම පරිසා. ක්ෂත්‍රිය පිරිස, ධාත්මන පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස චාතුර්මහා රාජික පිරිස, සාරසීස පිරිස, මාර පිරිස හා භක්ම පිරිස කියලා ඒ සියලුම පිරිස් ඇතුළු වන පරිදි බුදුරජාණන් වහන්සේ අට පිරිසක් පිළිබඳව වදා. ඉමාකෝ සාරිපුත්ත අර්ථ පරිසා ඉමේනිකෝ සාරිපුත්ත චතුහි දේශාරජ්ජායේහි සමන්නාගතෝ තථාගතෝ හිමා අට පරිපා උපසංකමති අජ්ජෝගාපති මේ කියන ලද විසරද යන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ මේ අටපිරිත් කරා එළදෙයි අජ්ජෝ ගාහති ඔවුන් අතරට වවි ඔවුන් අතරට යෙයි අභිදානාමිකෝ පනාහිංසාරි පුත්ත අනේක සතං කප්පිය පරිපං උපසංකම්පා සාරිපුත්‍රය ඒ මේ සිය ගණන් ක්ෂත්‍රිය පිරිස් වෙතට එළදී බව මම දනිමි. සත්‍රපියෝ සම්නිතින්න පුබ්බං චේව සල්ලපිත පුබ්බංච සාකච්ඡාත සමාපද්ධිත පුබ්බා. එහිදී ඒ පිරිස අතරට වැඩි ඔවුන් වෙතට ගොස් ඔවුන් සමග එකට හිඳගෙන සිටි බවක් සම්නිතින්න පුබ්බං චේව ඒ ඉඳගෙන සිටි බව. ඒ කියන්නේ කලින් සිදු සිද්ධියක් පිළිබඳව මේ කියන්නේ. ඒ ඔවුන් ඔවුන් වෙතට ගොස් ඔවුන් අතර හිඳගෙන. සල්ලපිත පුබ්බංච ඔවුන් සමග කතා කළා. සාකච්ඡාට සමාපජ්ජිත පුබ්බා ඔවුන් සමග සාකච්ඡාද කරන ලද බව. නොහත වදා. తత్ర వతమං භයංගා කාර්යංගා ඔක්කමිත්තති කිනිමිත්ත නිසං කාර්යකුත්තන සමුපස්සා ඒ බඳු අවස්ථාවලදී ඉතින් මේ ක්ෂත්‍රීය පිරිස් කියන මේ අය මේ අතර මේ දේවල් පිළිබඳව දැනුම් නැති අය සිටිනවනේ මේ ශාස්ත්‍ර විද්‍යා নানা ප්‍රකාර දැනුම් තිබේ. දැන් එහි පිරිස් අතරට කෙනෙක් යන විට ඒ යම් සාකච්ඡා පවත්වන විට ඔවුන් සමග සාකච්ඡා කිරීමට තරම් Tamante ඒ විෂයයන් පිළිබඳ දැනුමක් තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ තැන්වලදී මේ ගොළු වෙලා සිටින්නට කිසිවක් කියා ගන්නට බැරි වෙන අවස්ථා තිබෙන්නට පුළුවන්. ඔවුන් දන්නා දේවල් Taman නොදන්නවා. එහෙමනේ දැන් ඒ නිසා සමහර විටක කෙනෙකුට එහෙම පිරිස අතරට යන විට මොනමුණ කරුණු මේ අවස්ථාවේදී සාකච්ඡාවට මතුවේද මේ සාකච්ඡාවේදී තමන් අන්‍යයන් සමග ඒ එකට එක තැති සාකච්ඡාව පවත්වන්නට තරම් දැනුම් නොමැති කෙනෙක් විය හැකිනම් තමන්ට ඇති වෙනවා කියා. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා తత్ర వతమన్ భయంగా సారజ్యంగా ఒక్కమిස්සతి නිමිත්තනේතං සාරිපුත්තන සමනුපස්සා තමන් වහන්සේට ඔවුන් අතරට යාමේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමේදී දියක් හෝ ගම්කිසි පැති ගන්නා ස්වභාවයක් ඇති වුණු බව ඇති වෙනවයි කියන එකට කාරණය තමන් වහන්සේ දුටුවේම නැත. ඒතම් පහන් සාරිපුත්ත නිමිත්තන් අතමනුපස්සම. අනේ එබඳු කරුණක් තමන් වහන්සේ නොදක්නා බැරි හේමපත්ව ക്ഷേම බවටපත් වූයේ කියන්නේ බිය නැතිව අභයප්පත්ව වේකාරජ්ජප්පත්ව විහරාමි. නිසා ඔවුන් අතරද වාසය කරන විට ඒ වාසය කලේ කිසිදු භයක් චකිතයක් නැතිව විසරදවම වාසය කරනවා. අභිජානාමිකෝපනාහංකාරී කුත අනේක සතන් ධාත්මන පරිපා. මේ විදිහට ධාත්මන පිරිස් වෙතට. ඉතින් මේ ශාත්‍රීය පිරිස් වලට වඩා වැඩි වෙනස් දැනුම් බ්‍රාහ්මණයන්ට තිබෙනවා. ඔව්හු ඔවුන්ට තිබෙන ප්‍රධානම දේ තමයි මේ දැනුම් සම්භාරය තමයි ත්‍රිවේදය. ත්‍රිවේදය. ඒ කියන්නේ සමහර බමුණන් ඒ ඒ භික්ෂුන් වහන්සේලා සමග වාද කරලා තියෙනවා. ඒ බවමග්ගලී පුත්තතිස්ස කියන මහරහතන් වහන්සේ බ්‍රහ්මණ කුලන සංකෙනෙක්. ත්‍රිවේදත්හි කාරප්‍රාප්ති. ඒ මට මතක සිග්ගද කියන මහරහතන් වහන්සේද කොහෙද ගෙදරකින් විතර වැඩියෙන් ඒ උසම්බායන්තල මුපදින්නට කලින් සිටේ ගෙදරට වැඩලා පස්සේ අවුරුදු 7ක්ම පිට පිට දවස් ගානේ කරනවා. නමුත් කිසිම දෙයක් ලැබුණේ නෑ වුණේ. ඉතින් එක දවසක් පමණක් නිකන් වෙන තැනකට යන්නේ කියනවා වගේ. දෙන්න දෙයක් නැtei කියන එක ප්‍රකාශ වුණා. බමුණා, පිය බමුණා ගෙදරට එනවා. එන විට ඇහුවා අපි ගෙදරට ගියාද? ඔව් ගියා. මොනවාරි ලැබුණාද? ලැබුණා කියලා. ඉතින් ඔහුට තරහා ගියා. කවදාවත් දුන්නේ නැති එක මේ අද දුන්නයි කියනවනේ. දෙදරට ඇවිත් ඇහුවා. ඇහුවම කිව්වා මේ කිසිවක් දුන්නේ නැති එක. අපෝ කියන්නේ ගිහිල්ලා ඇහුවා. සමනේ බොරු කියන්නේ නැහැ කියනවා නේද? ඇයි බොරු කිව්වේ කියලා. දුන්නේ නෑ නෑ මේ මේ හත් අවුරුද්දක් මුළුල්ලේ දිනපතා මේ ස්ථානයට පින්ඩපාතය සඳහා වැඩියා වචනයකින්වත් සංග්‍රහයක් ලැබුණේ නැහැ. අද පමණයි මේ වචනයකින් සංග්‍රහ ලැබුණේ. ඒ නිසායි ලැබුණා කියන්නේ. මේ ඉතින්දිරි හිතුනේ මේ ශ්‍රමණය මේ වචනේ කරපු සංග්‍රහයටත් ඉබඳු සැලකිල්ලක් දක්වනවා නම් මොනවා හරි දුන්නොත් කොහොම ඇද්ද කියලා. ඊළඟට ගෙදරට වදින්න කියලා. දන් දෙන්න. එදාටත් ඒ තමන්ගේ පුතා වාඩි වෙන ආසනෙ ආතරේ මේ මේ රහතන් වහන්සේ වාඩි වෙලා ඒ බමුණ බමුණ දරුවා ආවද දැක්ක මේ කාරණේ දැකලා උට තරහ ගියා ඉතින් ඔහු මොනවද වේද මන්ත්‍රයක් කියමින් ආවේ නේද කවුද මේ කොටලියක් වගේ කැහගන්නේ ඒ වගේ මම ඇවිල්ලා ඒ පාර සාකච්ඡාවක් පටන් ගත්තා පටන් ගත්තාම මේ මම ප්‍රශ්නයක් අහන්නද කියලා. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වා උන්ට අහන්නේ කියලා. හාමුදුරුවෝ ත්‍රිවේද පාරත්‍රාප්ත ධාතින ඊකොතේ ඉන්නකොට ත්‍රිවේදී කියලා කමින් කෙනෙක් අහන්නේ කියලා. ඉතින් ඇහුවා. ඔක්කොටම උත්තර දීලා ඇහුවා ඔක්කොම නෝගගේ ප්‍රශ්න. ඔව් එච්චරයි. මාත් ඉන්නගෙන් ප්‍රශ්නයක් අහන්න. ඉතින් අහුවා චිත්ත යමකේ කියන යමක ප්‍රකරණේ කියන ඒ චිත්ත යමකේට අන්තර්ගත ප්‍රශ්නයක් ඇහුවේ. ඇහුවම මේ මේ ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණු දරුවා උඩකින් බලන්නට පටන් ගත්තා. ඔහුට මේක තේරෙන්නේ නැහැ. මේකට පිළිතුරු දෙන්න බෑ. ඒක මම දන්නේ නැtei කියලා ඒක. මට උගන්වන්න. උගන්වන්නට නම් මේ අපි වගේ මහාන වෙන්න ඕනේ. එනිසායි මම කියන්නේ අවසර ලබාගෙන මහණුනේ. අනේ ඒ ඉතරෙන්නේ ඒ බමුණා. එයාගේ ධනයේ හැටියට සැලකෙන එකක් තමයි ත්‍රිවේදය. ඒ ත්‍රිවේදය ඉගෙන ගැනීම වුන් බොහෝම ගරු කරන්නේ. බමුණන්ට මිසක ඒ වෙන කාටවත් ඉගෙන ගන්නටත් බෑ. ඒක තානවා. බමුණන් ඒකේ අයිතිකාරය. අයිතිකාරය. දැන් සුබ්‍රේ කියන්නේ ධාතුන මන්ත්‍ර ඒ වේද මන්ත්‍ර කියනවා නම් ඔහුගේ දිව කපන්නටත් පුළුවන්. ඒ තරම් ඔවුන් මේ ගේ කුලගර්වයකුත් තියෙනවා. ඔවුන් තමයි මේ මන්ත්‍ර කරන්නේ ඉත්තේ. එහෙම සැලකන්නේ. ඉතින් එහෙම මේ මෙතන බුදුරජාණන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණ පරිපෙද කියන උත්‍රිවේදී. ඉතින් ඔවුන් යම් යම් ප්‍රශ්න අහන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේට ඒවා එකක්වත් ඇත්තෙන්ම ප්‍රශ්න නෙවෙයි. මහන්සේ ඒවාට හැම පිළිතුරු දන්නවා. තමන් වහන්සේ සර්වඥ බැවින් ඒ කිසිවක් තමන්ට වැසුණු දේවල් නෙවේ. ඒ ඒ ඒ ඒ ධාත්මන පරිස අනිත් එක සමන දහපති පරිස. ගෘහපති ඔවුන්ගේ බැවින් අනුව මේ ඒවා අහන්නට පුළුවන්. සමන පරිස ශ්‍රමණයෝ චාතු මහා රාජික පරිසර ඒ චාතුරු මහා රාජික පරිප්‍රේ කියන එකෙන් ඉන් මෙහා සිටින දෙවිවරුත් ගැනෙනවා. චාතුරු මහා රාජිකයට අයිතිවන්නේ ඔබ්බුමාදු දෙවියන් පවා. මේ තාවතිංස පරිප්‍ර කියන එකෙන් ඒ තෞතුසාවති දෙවියන් පමණක් නෙවෙයි. යාම කුසිත එය අද්දක්වා. මාර පරිප්‍ර වෙනම දක්වලා තියෙනවා. මාර පරිප්‍ර ධක්ම පරිප්‍ර ධක්ම පිරිස ධක්මයෝ මේ කියන පිරිස් වෙත තමන් වහන්සේ මින් කලින් සම්නිසින්න පුබ්බංචේව හිඳගත් විරුන් කියන එක නේ විරුන් කියන වචනේ සිංහලේ පාවිච්චි කරන්නේ කලින් සිදු වුණු සිද්ධියක් දුටු විරුන් කියන එකේ ඒ වගේ හිඳගත් විරු සල්ලපිත පුබ්බංච කතා කළ කලින් කතා කර ඇති බව සාකච්ඡාති සමාපච්ච. එහෙම අවස්ථාවන්දී තමන් වහන්සේට ඒ කිසිම කරුණක් පිළිබඳ බියක් නොදක්නා ලද බවක් එබැවින් තමන් වහන්සේ ෂේමව ෂේම බවට පත්ව නොදියව වාසය කරනවායි යෝකෝ මං සාරිපුත්ත ඉතින් යමෙක් සාරිපුත්‍ර මෙසේ දන්නා වූ දක්නා වූ මට තමන් වහන්සේට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඒ උත්තරීන් මිනිස් ධර්මයේ කියන ආර්ය නාම දර්ශන විශේෂයක් නැත්තේය මහන්සේ තර්ක කර කර ධර්ම දේශනා කරනවායි ඒ තමන් වහන්සේට වැටහෙන පරිදි කියා යමෙක් කියනවා නම් ඒ කීම මෙතන අත්මහැර සිටියොත් ඒ සිත අත්මහැර සිටියොත් ඒ දෘෂ්ටිය හිම පිටින්ම අත්මහලොත් මේ යාමත් සමගම නිරෙහි උපදිනවායි යා අර කලින් සඳහන් කළම කරන ලද සාරිත් වික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ ප්‍රඥා සම්පන්නෝ විචේක ධම්මේ අඤ්ඤං ආරාභේය එවං සම්පදිතං සාරිත් වදාමි චතස්සෝ කෝයිමා සාරිකුත් යෝනිය ඊළඟට මේ සතර යෝනීන් පිළිබඳව වදාළා මේ මහන්සේ දක්වන්නේ තමන් වහන්සේ මේ මේ දේවල් දන්නේ නැත මහන්සේ තර්ක කර කර බණ කියනවායි තමන් වහන්සේට වැටහෙන දෙයක් කියනවායි කියා කියන ලබ ඒක පිළිතුරු දීම වශයෙන් මහන්සේ වදාරනවා මේ සාරිපුත්‍රය යෝනි සතරක් ඇත්තේය. මෙතන යෝනි කියලා කියන්නේ යෝනි කියන එකට මේ තේරුම් තියෙනවා. මෙතන අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාපික කියන ඒ සත්ව යෝනි සත්වයන්ගේ හට ගැනීම සිදුවන ආකාර දැක්වීම වශයෙන් යෝනි සතරක් වෙනවා ඒක. කතමා තතස්සෝ අණ්ඩජා යෝනි ජලාබුජා යෝනි සංසේදජා යෝනි ඕපපාතිකා යෝනි මේ කියන ලද යෝනි සතරට නොවැටෙන කිසිදු ප්‍රාණි සත්වේ නැ හැම දිනාම මේ කියන ලද යෝනි සතරෙන් යම් කිසිවකට ඇතුළත් වෙනවා කතමාච කාරිකුත්ත අණ්ඩජා යෝනි කාරිකුත්‍ර අණ්ඩජ යෝනිය නම් කවරේද ඒකෝතේ සාරිපුත්ත සත්තා අණ්ඩකෝසං අභිනිබ්බිජ්ජ ජායන් අයං උච්චති සාරිපුත්ත අණ්ඩජායෝනි යම් සත්ව කෙනෙක් ඒ විජු වටින් උපදීද ඔවුනට අණ්ඩජ යෝනියයි කියනු ලැබේ. අයං චත්ති අන්සාරිපුත්ත අණ්ඩජායෝනි පතමාච සාරිපුත්ත ජලාබුජායෝනි ඒකෝ තේ සාරිපුත්ත සත්තා වත්තිකෝසං අභිනිබ්බිච්ඡ ජායන්ති අයං විච්ඡති සාරිපුත්ත ජලාබුජායෝනි යම් තත්ත්ව කෙනෙක් වත්තිකෝපේ කියන වැලෑමසේ කියන එයි එයි උපදීද අයං විච්ඡති සාරිපුත්ත ජලාභජායෝනි කතමාච සාරිපුත්ත සංසේදජායෝනි යේකෝතේ සාරිපුත්ත සත්තා පූති මච්චේවා ජායන්ති පූති කුණපේවා පූති කුම්මාසේවා චන්දනිකායවා ඕලිගල්ලේවා ජායන්ති අයං විච්ඡති සාරිපුත්ත සංසේදජායෝනි සංසේදජයෝනි නම් සාරිපුත්ත කුණු මල් කුණු ඒ කුණප කොමු පිඩු ආදී මේ පිළිලු කුණු දේවල් චන්දනිකාය කියන ඔය ඔය ගවර වලවල් ඕලිගල්ල කියන ඒ කුණු වැටෙන වලවල් එහෙම තැන්වල උපදිද්ද ඔව්හු සංසේදජ යෝනිය නම් වේ. කතමාත සාරිපුත්ත ඕපපාපිකා යෝනි දේවා නීරනිකා ඒකච්චේක මනුස්සා ඒකච්චේක විනිපාතිකා දෙවිවරු, නිරික්කතුන්, ඇතැම් මිනිස්යෝ, ඇතැම් නිලිපාතිකයෝ, ඒ කියන්නේ ඇතැම් මිනිස්යෝ එහෙම ඕපපාතිකව ඉපදුණු බව දැක්වෙනවා. අයං විච්චති සාරිපුත්ත ඕපපාතිකායෝ. ඉමාකෝ සාරිපුත්ත චතස්සෝ යෝනියෝ. එහෙම වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අර සිංහනාදය නැවතත් ප්‍රකාශ කරනවා මේ ගණිකාර පුත්‍ර මෙසේ දක්නා වූ මෙසේ දන්නා වූ තමන් වහන්සේට ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තරීය මනුෂ්‍ය ධර්මයක් ආර්ය ඥාන දර්ශන විශේෂයක් නැත. මහන්සේ තර්ක කර කර ධර්ම දේශනා කරනවායි තමන් වහන්සේට වැටහෙන දෙයක් ප්‍රකාශ කරනවායි කියා කියනවා නම් ඒ කීම අත්මහැර ඒ සිත අත්මහැර ඒ දෘෂ්ටිය අත්මහැර සිටියොත් එතන මරණින් මතු ඒකාන්තයෙන් ඉරෙහි උපදින්නේය කියන එය නැවතත් වදාළා. සංචකෝ ඉමා කාරිකුත් ගතියෝ මේ යෝනි සතර පිළිබඳව වදාරලා ඊළඟට පංච ගති පිළිබඳව වදාරනවා. පංච ගති කියන්නේ නිරය, පිරියක්, ප්‍රේත, දිව්‍ය, මනුෂ්‍ය කියන මේ ගති පහ. නිරයෝ, තිරච්ඡාන යෝනි, පෙත්තිවිසයෝ, මනුෂ්‍යා දේව. ඒ ගති පහට මෙතන සත්‍යෝ හැම සත්‍යයක්ම මේ ගති වලින් යම් කිසිවකට ඇතුළත්. නිරංචාන් සාරිපුත්ත පජානාමි නිරේ ගාමින්ච මග්ගං නිරේ ගාමින්ච පටිපද සාරිපුත්‍රය තමන් වහන්සේ නිරේද දනි නිරංචාහං සාරිපුත්ත පජානා සාරිපුත්‍රය මහන්සේගේ වචන වලින් කියනවා සාරිපුත්‍ර මම නිරේද දනිමි නිරේ ගාමින්ච මග්ගං නිරේත කමිනින්නා වූ මාර්ගයේද නිරය ගාමිනින්ච පටිපදා. නිරයට ගෙන යන්නා වූ ප්‍රතිපදාවද දනිමි. යථා පටිපන්නෝච කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති සංචපදා. යථා පටිපන්න යම්සේ පිළිපන් තැනෙක් ඒ නිරේගාමි පටිපදාවේ යමෙක් පිළිපන්නේද හෙතෙම කායස්ස බේදා පරම්මරණ මරණින් පසු අපායන් සැපයෙන් පහ වූ දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති. ඒ දුර්ගතිය වූ සහපව වැටෙන වැටෙන නිරෙහි උපදින්නේය පංච පජානාති නේද දනිමි. තිරච්ඡාන යෝනිංචහං සාරිපුත්ත පජානාම. ආනහන්සේ තිරිසන් යෝනියද දනි තිරච්ඡාන යෝනි ගාමිත මග්ගං තිරිකම් යෝනියට පැමිණෙන්නා වූ මාර්ගයේද ගෙන යන්නා වූ මාර්ගයේද ඒට පැමිණෙන ප්‍රතිපදාවද යථා පටිපන්නේච කායස්ස බේදා කරන් මරණා තිරච්ඡාන යෝනී කෝපී පංචපදා යම්සේ පිළිපම් තැනැත්තේ මරණින් පසු තිරිකම් යෝනියට පැමිණේද ඉපදීද තිරිකම් යෝනී ඉපදීද ඒ ගැනද දනි පෙත්තිවිසයන් සාරිපුත්ත පදානාමි සෙත්ති විෂය ගාමින්ච මග්ගං සෙත්ති විෂය ගාමින්ච පත්තර. ප්‍රේත විෂය කියන ප්‍රේත සමූහය ප්‍රේත භවය කියන මේ දනිනි ඒක පැමිණෙන්නා වූ මාර්ගයක් ඒකට ගෙන යන්නා වූ ප්‍රතිපදාව වගේම එලෙස තීපන් තැනත්තේ මරණින් පසු ඒ පෙත්තිරිසෙහි උපදීද එයද දනිනි මනුස්සේචාහං පාරිපුත්ත පජානාමි මනුස්ස ලෝක ගාමින්ච බග්ගම් මනුස්ස ලෝක ගාමින්ච පටිපද මිනිස්සේ මිනිසක් බව කියන එකද දනි ඒ ඊට දැනෙන්නා වූ මාර්ගයේද දරිවි ඒ ඒත් ගෙන යන්නා වූ ප්‍රතිපදාවද දනි එසේ පිළිපන් තැනැත්තේ කාබින් මරණින් පසු මිනිසුන් අතර උපදීද ඒද දරිවි දේවේචාපි. දැන් මේ මුචේන විට මිනිසකු වීමට හේතු වෙන කුසලය දෙවියෙකු කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ දෙවියෙකු වෙන කුසලය මිනිසකු බවට උපදවන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ ප්‍රතිපදාව හේතු කොටගෙන මේ කරන ලද කුසල කර්මය පින්කම නිසා මේ තැනැත්තේ මිනිසෙකුව උපදිනවා කියන එක උන්වහන්සේ දන්නවා. මොහු දෙවියෙකුව උපදිනවා. එයි මේ තේරුම් ගන්න. නැත්නම් හැම පිනක්ම දෙවියෙකු කරනවායි මිනිසෙකු කරනවායි කියලා එහෙම කියන්නට බෑ. ඒ පිනේ තරහ ඒ දෙවි බවට පමුණුවන පින මිනිස් බවට පමුණුවන පිනට වඩා වෙනස් වෙන්න ඕන. මොකද දෙවිලොව ලැබෙන සැප මිනිස් ලොවට ලැබෙන්නේ නැහැ. ඒ වෙනසක්. ඒ නිසා ඒ වෙනකක් තබා ඒ දෙවියන් අතරද චාතුරු මහ රාජකීය උපදවන තින තාවතින්සෙහි කෙනෙකු උපදවන්නේ නැහැ. ඒකයි කර්මනාමස්සේ. සත්‍යයන් පිළිබඳව එහෙමයි. දැන් අප අප පිළිබඳව සැලකෙන විට අපි එකිනෙක නා මේ තරම් වෙනස් වෙලා ඉතින් මේ අය නම් ඒගොල්ලන්ගේ ශාස්ත්‍ර යුක්ති අනුව එක එක දේවල් කියනවා. අපිට කියන්නට තිබෙන්නේ කරන ලද කර්මය. කර්ම නානත්වයෙන් සයිදී සත්ව නානත්වය වань. මේකයි බුද්ධඝමී කියන්නේ. දැන් <clears throat> යථා පටිපන්නෝච කායස භේදා පරම්මරණා මනුස්සේසික පජ්ජති කල්ච පජානාම දේවේ චාහං සාරිපුත්ත පජානාමි දේවලෝක ගාමිනීච පටිපදං මග්ගං දේවලෝක ගාමිනීච පටිපදං යතා පටිපන්නෝච කායස්ස බෙදා පරම්මරණා සුගති සග්ගම් ලෝකම් උපපජ්ජති. එහෙම මේ පංච ගති බක්වල. නිරය, තිරියක්, ප්‍රේත, මංෂ දිව්‍ය පටන් ගත්තේ ඔව් නිරය, තිරියක්, ප්‍රේත, මංෂ දිව්‍ය කියන මේ පංච ගති හා ඒ පංච ගතියින්ට පැනවෙන්නා වූ මාර්ගය ප්‍රතිපදාව හා එසේ පිළිපන්නෝ ඒ ඒ ගතියින්ට පැමිණ පැමිණෙන බවද ඒ වායේ උපදින බවද තමන් වහන්සේ දකින බව ප්‍රකාශ කොට ඊළඟට මේ සියල්ලගෙන්ම වෙන්වීමත් උන්වහන්සේ වදාරනවා නිබ්බානංචාහං කාරිකුත් පජානාමි නිබ්බාන ගාමින්ච මග්ගං නිබ්බාන ගාමින්ච කටිපදයි නිර්වාණයද කාරිපුත්‍ර මම දනිමි නිබ්බාන ගාමින්ච මග්ගං නිර්වාණ ගාමිනී මාර්ගයක් නිබ්බාන ගාමිනීච ප්‍රතිපදං ඒ නිවනට පමුණවන්නා වූ ප්‍රතිපදාව යථා ප්‍රතිපන්නුච්ච යම්සේ පිළිපන්න තැනැත්තාද ආසවානම් භය අනාසවං චේතේ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති යම්සේ පිළිපන් තැනැත්තේ ආශ්‍රවයන් ඡේකොට අනාශ්‍රවයන්ගේ චේතෝ විමුක්තියයි කියන අරහත් ඵල සමාධිය පඤ්ඤා විමුක්තියයි කියන අරහත් ඵල ප්‍රඥාව මේ මේ ජීවිතයේදීම Tamanගේ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට එළඹ එයට පිමින වාසය කරයිද පංචපදානාමි එයද දනිමි ඉමාය සාරිපුත්ත ඒකච්ඡං කුග්ගලං එවං චේතසෝ චේතසා චේතෝ පරිච්ඡපදානාමි සාරිපුත්‍රය මෙලෝකයේදී ඇතැම් පුද්ගලයෙක් පිළිබඳව තමන් වහන්සේ ඔහුගේ සිත තමන් වහන්සේගේ සිතින් දැනගන්නවා තථායන් පුද්ගලෝ පටිපන්න යම්සේද මේ පුද්ගලයා පිළිපදින්නේ කතාච ඉරියති ඔහු තමන්ගේ ඉරියව් පවත්වන්නේ මේ ඉරියති කියන එකකින් අදහස් කරන්නේ ඉරියව් පවත්වනවා කියන එකෙන් අපි කවර හෝ ක්‍රියාවක් සිදු කරමින් සිටින විට යම්කිසි ඉරියව්වක්ද පවතිමින් පවත්වමින් සිටින්නේ. ඒ නිසා සමහර විටක කතා කරනවා මිස. ඒ කතා කරන විට ඉරියව්වක් පවත්වමින් කතා කරන්නේ. මේ හිතගෙන හෝ ඉඳගෙන හෝ ඇලමින් හෝ යමින් හෝ එහෙම කතා කරනවා. එතකොට ඒ ඒන අදහස් කරන්නේ මේ මේ යම් චෛරියති කියන්නේ ඒ ඔහු ඔහුගේ ක්‍රියා පිළිවෙල. ඔහු යමක් ඉරියව් පවත්වන විට යමක් යමක් සිදු කරමින් ඒ පවත්වන ඉරියව්වෙන් හෙතන සමහර විටක කරන්නේ අකුසලයක්. සමහර විටක හේතම කුසලයක් කරන්නේ. දැන් ඒ විදිහට දැන් කුසල් කරනවායි අකුසල් කරනවායි කියන එක කායික වාචික වශයෙන් සිදු කරන විට තමයි කෙනෙකුට තේරෙන්නේ. නමුත් මානසිකව කරන කුසල් සහ අකුසල් තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් අන්‍යයන්ට පෙරදේවන වෙන්නේ නේ. අන්‍යයන් කෙරෙහි ඇති කරගන්න අර වනස්පිතිවිල්ල කියන එක. එහෙම නැත්නම් අපට ඇති කර අපි ඇති කරගන්න මිත්‍යා දෘෂ්ටිය නේ. මිත්‍යා දෘෂ්ටිය මේ අන්‍යයන්ගේ දේවල් පිළිබඳව ඒවා Tamanta වේවාය කියලා ඇති කරගන්න ඒ නපුරු ලෝභය පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්නට බෑ අනිත් එක්කෙනාගේ හිත දන්නේ නැත්නම්. මිනිසෙක් පුළුවන්. ඉතින් ඒ හිතන අකුසල්ම අකුසලයක් කරන්න. කොහොම හරි කෙනෙක් ඒ විදිහට යම් කෙනෙක් යම්සේ පිළිපදීද තථාච ඉරියති යම්සේ ඉරියව් පවත්වයිද සංච මග්ගං සමාරූහෝ යම් මගකටයි නැග සිටින්නේ සමාරූහල කියන්නේ යම්කිසි මාර්ගයකට පිවිසෙන. දැන් කෙනෙක් දෙව්ලොවට යන මඟට පිළිපන් කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් නිරේගාමී මාර්ගයට පිළිපන් කෙනෙක් විය හැකියි. තවත් කෙනෙක් නිර්වාණගාමී මාර්ගය. මේ විදිහට යම් කිසි මාර්ගයකට එයා නැග ගන්න. කියන්නේ මේ මාර්ගෙහි යෙදෙනවා. ඒ වැඩ පිළිවෙලෙහි යෙදෙනවා. සමාරුද්ධ හෝ යථා කායස භේදා පරං මරණ අපායන් දුග්ගතින් විපාකං ඉරයන් උපපජ්ජිස්සති දැන් මොහු මේ තීපන් මාර්ගය කුමක්ද එසේ තීපදීම හේතු කොටගෙන එතම කායස භේදා මේ ශරීර භේදේනේ මරණ අරන් මරණා මරණින් පසු අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපදි. නිරේහි උපදි. සමේනම් පස්සාමි. ඉතින් උන්වහන්සේ එහෙම වැඩපිළිවෙලක යෙදෙන. එහෙම ක්‍රියාකාමයක යෙදෙන. අකුසල ක්‍රියාවන් නියෙදෙන. නැත්නම් නිරේගාමිනී ප්‍රතිපදාවෙහි යෙදෙන මිනිසෙකු දැක. උන්වහන්සේ සැලකෙනවා මෙතන මේ පිළිපැදමින් සිටින්නේ නිරේ ගාමිනී ප්‍රතිපදාවෙක්හි මොහු මේ පිළිපැදීම හේතු කොටගෙන මරණින් මතු නිරේත පැමිණෙන්නේ නිරෙහි උපදින්නේ කියන එක උන්වහන්සේ දකිනවා ඊළඟට තමේනම් පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුස කියන කායස්ස භේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන්ක පන්නන් ඒකාන්ත දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදේමාන ඒ පුද්ගලයාද ඉන්පසු තමන් වහන්සේ උපදවා ගනු ලබන දිවැසි මේ මනුෂ්‍ය තත්වයේ ඉක්මවා පවත්නා පිරිසිදු දිවැසින් ඒ පුද්ගලයාව දකින්නවා පසු කලෙක නිරයන් නිරෙහි ඉපදිලා නිරයන් උපපජ්ජමානං කායත භේදා පරමරණ අපායන් දුක්ගති විනිපාතං නිරයන් උපපන්නං ඒ නිරෙහි ඉපද ඒකාන්ත දුක්ඛ ඒකාන්ත දුක්ඛ කටුක වූ වේදනං වේදේමාන වේදනා විඳ ඒ දුක් වේදනා ඔපංච විද වද බන්ධනාදී කියලා දක්වන්නේ ඒ දේව தත්ත්වයන් මෙහෙම විඳින දුක් ගැන කියන්නේ ඒ විදිහේ දුක් විඳිනවා තමන් වහන්සේම දකිනවා. සේයථාපි සාරිපුත්ත අංගාරකාසු සාධිකතෝ රිසා. පූරා අංගාරාණං දීතච්චිකාණං දීත ධූමාණං. යම්තේනම් සාරිපුත්‍රය අංගාරකාසු සාධික පෝෂක කියන්නේ මිනිසෙකුගේ ප්‍රමාණයට වඩා ගැඹුරු ඇති ඒ ගිනි අඟුරු ගලක් අංගාරාමං වීතච්චිකාවන් වීත ධූමා ඒ කියන්නේ ගිනි බැලුත් නැති දුමක් නැති හේත් ගිනි අඟුරු වලින් පිරුණු එහෙම මේ ආවාතයක් නේද අත එකල්හි පුරිසෝ ආගච්ඡේය පුරුෂේ එන්නේය ආගච්ඡේය ධම්මාභිගත්තෝ ගම කරේතෝ හිලන්තෝ පසිතෝ පිපාසුතෝ ඔහුට මේ ග්‍රීෂ්මයෙන් පීඩා විඳිවි මේ ධම්මාභිසත් ධම්ම පරේ හිලන්තෝ බාන්ත වූයේ පසිතෝ ත්‍රස්ත වූයේ පිපාසිතෝ පිපාසිත වූයේ මේ කියන්නේ මේ කුෂ්ණයේ ග්‍රීෂ්මයේ හේතු කොටගෙන ඔහුට මහත් වූ පිපාසයක් ඇති වූ තැනැත්තේ ඒ තැනත්තා එනවා එන්නේ ඒකායනේන මග්ගේන එකම මාර්ගයෙන් දෙලින්ම වැටිලා තියෙන්නේ මේ අඟුරු වල වෙතට ඒකායනේන මග්ගේන තමේව අංගාරකාතුන් පනිදාය ඒ වෙතටමයි එන්නේ තමේනම් චක්කුමා පුරිසෝ විස්වා එවං වදෙය ඒ එන පුද්ගලයාව දක්නා ඇත්තටි කෙනෙක් ඔහුව දැකලා විශේෂ කියන්නේ තථායන් භවං පුරිසෝ පටිපන්නෝ යම්සේ නම් අර පින්වත් පුරුෂයා මේ ගමන් කරන්නේද නැත්නම් යම් මඟකට එළඹුණේද තථාච ඉරියති යම්සේ ඉරියව් පවත්වයිද පංච මග්ගං සමාරූහි හෝ යම් මඟකට ඉරිපන්නේද තත්යතා ඉමං ඒව අංගාරකාසුන් ආගමිස්සති ඒ තිලිතන් මාර්ගය නම් මේ අංගාරකාසුනේ අඳුරු වලක පැමිණෙන්නා වූම මාර්ගයයි. සමේනම් පස්සෙය අපරේම සමේන. ඒ තැනත්තා පස්සේ ඊපසු දකින්නවා තස්සා අංගාර කාසියා පතිතං ඒ මිනිස්යා ඒ අඳුරු වලෙහි වැටිලා ඒකාන්ත දුක්ඛා පිබ්බා කටුකා වේදනා වේදේමාන ඒකාන්ත දුක් වූ කටුක වූ තිවිලු වූ ඒ දුක් වේදනාවන් විඳින විඳින ඒවදී අන්න ඒ වගේ ආහංකාර කුත්ත ඉදේ කච්ඡම් කුග්ගලම් ඊවං චේතසා චේතෝ පරිච්ඡපජානාම් තමන් වහන්සේගේ සිතින් ඔහුගේ සිත දකිනවා සතායන් කුග්ගලෝ පටිපන්නෝ ඔහුගේ සිත දක්න බැවින් මහන්සේට පෙන්වනවා මේ කුග්ගලයා පිළිපන්නේ මේ බඳු මදක මේ බඳු ඉරියව් පැවැත්වීමක් මහු කරන්නේ මම මේ බඳු මඟකටයි පිවිස ඇත්තේ ඒ මඟ ගමන් කිරීම හේතු කොටගෙන හිතම මේ කයේ දිඳීමෙන් මරණින් අනුතුරුව අපාය දුක්ගති විපාකන් නිරයන් කොපටි. මේක හේතුලින් මේ තමේනම් පස්සාමේ හුව පස්සේ දක්වනවා තමන් වහන්සේ දිවසේ ඒ විදිහටම ඒ නිරෙහි ඉපද බොහෝම කටුක දුක් විඳිනවා. ඉද පනාහං සාරිපුත්ත ඒකච්ඡං පුද්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡපජානාමි තථායන් පුද්ගලෝ පටිපන්නෝ තථාචීරියති පංචමග්ගං සමාරූঢ়ෝ තථා කායස්ස බේදා පරම් මරණ කිරච්ඡාන්තෝ ඒ වගේම සාරිපුත්‍රය යම් පුද්ගලයෙක් මෙසේ පිළිපදී මෙසේ ඉරියව් පවත්වයි මේ මාර්ගයටයි දුසුනේ එසේ කිරීම හේතු කොටගෙන හිතම තිරස්චාන යෝනි කියන තිරිසන් යෝනිෙහි උපදින්නේය ඔහුව පසු කලෙක තමන් වහන්සේ තමන් වහන්සේගේ දිවසින් දකිනවා මරණින් පසු මේ තැනැත්තා ඒ තිරිසන් යෝනිහි ඉපද එහිදී විඳින දුක් විඳිනවා සේයථාපි කාරිකුත් භූත කූපෝ ඒකට උන්වහන්සේ වදාරන උපමාව භූත කූප භූත කූප කියන්නේ අසුචි වල සාධික පෝරුසෝ පූරෝ භූත ඒකත් මිනිසෙකුගේ උසට වැඩි ගැඹුරක් ඇති අසුචියෙන් පිරුණු වලක් ඒ ඒ වල තිබෙන පෙදෙසට අර වගේම කලින් මෙන්න ග්‍රීෂ්මයෙන් මේ මේ ඒ ග්‍රීෂ්මයේ නිසා මේ බොහොම දාහ ගතිය ඇති වෙලා තිබෙන ක්ලාන්ත වූ මේ පිපාසික වූ මිනිස්සේ මේ මේ මේ අසුචි වල දෙතටම පැමිණෙන්නට තිබෙන මාර්ගයට දැකලා ඒ මාර්ගෙහි එනවා ඇස් ඇති කෙනෙකුට දක්නට ලැබෙනවා. තථායන් භවන් පුරුෂෝ පටිපන්න. ඉතින් මේ ඇස් ඇති එක්කෙනා දැකලා කියන්නේ මේ පුද්ගලයා මේ කෙලින්ම යනවා ඒ යන මඟ කෙලින්ම ගියොත් යන්නේ නම් අර අසුචි වලට. ඒ වගේම යනවා. දැන් සමහර එහෙම ඔය මේ වාහම එහෙම තෙලවගෙන යන්නේ. වාහනේ දුවගෙන යනවා. මේ සමහර විටක තමන් දන්නේ නැහැ මේ ඉස්සරහා තියෙන ගඟක් කියලා. දෙයින්ම යනවා පාර වැටලා තියෙන එකට. සමහර අය දෙයట్లా තිබෙන්නේ මේ 89 නෙමෙයි 99. ඒ සමහර තැන් තිබිලා තියෙනවා. මම දන්න කෙනෙක් මේ පාලම වෙනස් කරලා වෙන තැනක පාලම හදලා නම් කලින් තිබුණු කාර කාර ඒ කාර ලකුණක්වත් දාලා නැහැ. මේ ඉතින් දවසක් පිටිසක් අනිකොට කාරේ. එදා හොඳටම වහින. ඒ නිසා ඔක්කොම අර ශබ්ද තුන දාලා. හදිසි ශබ්දයක් ඇහුණා. නිකන් අන්තිමකට ශබ්දයක්. ඇහුණු හැටි එක්කෙනෙක් කියලා කියනවා කාර්යක නවත්තන්න. මට ශබ්දයක් ඇහෙනවා. ඒ ගන්දා අපි නවත්තලා බලන්න ඕනේ. ඉතින් නවත්තුවා. ඒ ශබ්ද කරු මිනිස්සු දුවගෙන එනවා. එවිල කිව්වා යාර යාර දෙක තුනක් නැහැලු ගඟට. ඒකෙන් තේරෙන්නේ. අරකින් අන්න ඒ වගේ දැන් කවුරු හරි එහෙම දකින්නකොට හිතනවානේ කියනවනේ මේ යම හැටි හොඳ නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙතේ යෙදෙන මිනිසුන් දැක්කම උන්වහන්සේට අපිට තේරෙන්නේ නැහැ සමහර ඒවා. නමුත් උන්වහන්සේ දකිනවානේ මේ මේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. මේ පිළිවෙත කුමක්ද? උන්වහන්සේ අර අර කලින් උන්වහන්සේ දේශනා කළානේ. සබ්බත්ථගාමිනී ප්‍රතිපදාව හැම අර්ථයක් නෑ හැම දෙයකටම පමුණුවන මාර්ගය ප්‍රතිපදාව උන්වහන්සේ දන්නවා. නිසා මේ මේ තිරස්චාන යෝනියට පමුණුවන මාර්ගය ප්‍රතිපදාව. එන්පාන සමහර උන්වහන්සේ වෙත ඇහුවනේ ඒ නොදන්නා අය ඒ පිළිවෙත හියදෙනවා. කෙනෙක් හිටියනේ අර කුක්කුර වෘතය හා ගෝ වෘතය ආරක්ෂා කරන්න දෙන්නේ. ඒ දෙන්නේ ඒකට සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. ඒ දෙන්නේ ඒ කෙනෙක් ඉතින් රවුමක් මෙහෙම සතරගාත් සතරගාතන්නේ බල්ලෙක් වගේ බල්ලා ටිකක් අර කියලා එන්නේ ලදිත් ඒ විදිහට දැක්කා අනිත් එක්කෙනත් ගුණා වගේ දැක්කා ලැබලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ තමන් මේ පිළිවෙතෙහි යෙදීම නිසා තමන් රත්නා මේ ගෝවෘතේ හේතු කොටගෙන තමන් සුගතිගාමී වෙනව නෝයද අනිත් එක්කෙනත් ඇහුවා මේ සුගතියට කෙසේ වෙතත් ඔය ගුණෙකු නොවි ගුණෙක් වගේ ජීවත් වෙන මිනිසයා නැරි ගුණ නතර ඉපදින්නේ. ගුණ දෙවුන් දන්නේ නැහැ ඒ ඔවුන්ට ඔවුන් දැක්කේ එය සුගතිගාමි නැත්නම් මෝක්ෂගාමි කියලා එකක් දෘෂ්ටියේ වරදයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ මාර්ගයේ ඒකෙන් මහන්සේ දේශනා කරනවානේ. මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දේශනා කරන තැන්වලදී මහන්සේ වදාරනවා නිරයන්වා පිරච්ඡාන යෝනි වාක්‍ය. නිරයන්වා පිරච්ඡාන යෝනි වාක්‍ය කියලා විශේෂයෙන්ම දේශනා කරනවා. ඒ ඒ මිත්‍යා දෘෂ්ටිගත වුන් නිරේවි හෝ තිරිසන් භවයේහි වූ උපදින තිරිසන් බවට යනවා කියන්නේ. ඉතින් මෙතන උන්වහන්සේ වදාරනවා තථාතේ ඉරියති පංචමග්ගන් සමාරුල්ලෝ යතා ඉමං ඒව භූත කූපං ආගමිස්සති තමේනම් පස්සේ අපරේන සමේන ඔබ දකින්නවා පසු කලෙක අස්මින් භූත කූපේ පතිත ඒ අසුචි වලෙහි වැටිලා දුක්ඛා තිබ්බා කටුකා වේදනාවේ දේමාන ඒ දීගින්නට සිදුවන ඒ කටුක වූ දුක් විඳිනවා ඒ වගේම මහණෙනි සාරිපුත්‍රය මේ ලෝකයේ යතම් පුජ්‍යලයකුව තමන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සිතින් දකින්වයි දැනගන්නවයි මේ පුද්ගලයා පිළිපදින්නේ මේ පිළිවෙතකයි මොහු පවත්වන ඉරියව්ව මෙබඳුයි මොහු මේ පිළිපන් මාර්ගය මෙබඳුයි ඒ මාර්ගෙහි පිළිපැදීම හේතු කොටගෙන එතන තිරිසන් යෝනිෙහි උපදින්නේය පසු කලක තමන් වහන්සේගේ ඒ දිගතින් දකින්වා ඒ තනත්තා ඒ මරණින් පසු තිරිසන් යෝනිහි ඉපද තිනු දුක් විඳිනවා. ඉදපනාහං සාරිපුත් ඒකච්ඡම් පුද්ගලං එවං චේති සාචේතෝ පරිච්ඡපදාම. තථායන් පුද්ගලෝ පටිපන්නං තථාචේවියති පංචමග්ගම් සමාරූঢ়ෝ යථාකායස්ස බේදා පරම්මරණ අපෙtti විසයන් උපපත්ති. තවත් කෙනෙක් ඒ පිළිපදනා මාර්ගය പ്രേත බවට සමුවන මාර්ගයකයි පිළිපදේ. ඒ පිළිවෙතට යෙදෙන්නේ ඔහුව තමන් වහන්සේ පසුකලෙක දකිනවා නුවණින්. ඒ දිවැසි ඒ විදිහටම මරණින් මතු പ്രേත භවයේ ඉපද. പ്രേත භවට පත් ඉන්නවා. සයථාපි සාරිපුත්ත රුක්ඛෝ උසමී භූමි භාගේ ධාතු තනුපත්ත කලාපෝ කබරච්ඡාර. ඒ මහන්සේගේ උපමාත් ඒ දෙයට ගැළපෙන විදිහට වදාරලා තිබෙන්නේ. දැන් අර ගිනි අඟුරු වලකට උපමා කොට දැක්ුවේ නිරය. ඒ අසුචි වලකට උපමා කොට දැක්ුවේ ත්‍රිසම් බව. പ്രേත බවය නැත්නම් പ്രേත විෂය මහන්සි උපමා වශයෙන් දක්වන්නේ සර්ව රුක්ඛෝ විසමේ භූමි භාගේ ජාත ගපත් වැඩිලා තිබෙනවා හැදිලා තිබෙනවා විසම භූමි භාගයක සම භූමි භාගයක නෙමෙයි. එහෙම මෙහෙම කඩතුරු ඇති වලගොඩලිය ඇති භූමි භාගයක තිහිටි ගස. භාගයේ ප්‍රම භූමි භාගයේ තිතෝ ධාතෝ තනුපත්ත පලාස. එයි කොළ අතු කියන මේවා බොහෝම අඩුයි. නැතිතරම් තනුපත්ත පලාස. කවච්ඡායා ඡාය. ඒකෙන් සෙවණක් ගෙන දෙන්නේ නැහැ. සෙවණක් ලබා ගන්නටත් බෑ. ඒක මොකද අතු මේ මේ කොළ එහෙම නැති බැවින් සෙවණකුත් නැති. අත පුරුෂෝ ආගච්ඡේ. එතෙන්ට පුරුෂයෙක් වෙනවා අර කලින් මෙන්න ධම්මාභිතත්වෝ ධම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසු. ග්‍රීෂ්මෙන් පීඩිත වූ ක්ලාන්ත වූ පිපාසිත වූ මිනිසෙක් එන්නේ මේ ගහ වෙතටම වැටී තිබෙන මාර්ගෙහි. සමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදේ. ඒ පුද්ගලයාව ඇත්තටි පුරුෂයෙක් දැක කියනවා තථායන් භවං පුරිසෝ පටිපන්නෝ තථාචේරියති තංච මග්ගං සමාරුල්ලෝ යතා ඉමං වේව රුක්ඛං ආගමිසෝ. මේ මිනිසයා දැන් වැටි සිටින ඒ මාර්ගෙහි දිගටම ගමන් කරගෙන එන්නේ. ඔහු එන්නේ මේ ගහ මුලට ගහ ළඟට කියලා. තථායි මන්නේ තමේනම් පස්සේ ඉතින් ඒක නැත්තා පසුකලක දකින්නවා. මේ යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ මොහුගේ මේ ගමන් ගමන අවසන් වෙනවානේ. අවසන් වන්නේ මේ ගහකට ඇවිත්. ගහමල ඉන්නවා ඔහුට දක්නට ලැබෙනවා. එනිසින් නම් වා තස්ස දුක්ඛස්ස ඡායාය නිසින් නම් වා නිපන්නම් වා ඒ ගහේ ගහ යට නිසින් නම් වා නිපන්නන් එක්ක හොඳගෙන එහෙම නැත්නම් ඇල වෙලා දුක්ඛ බහුලා වේදනා වේදේමාන ඇයි එතන ඡායාවකුත් නැති ඒ සොබනගෙන නොදෙන ගස ඒව මේව කෝ අහංකාරි පුත්තේ මේකච්ඡම් කුබ්බලං ඒවං චේත සාචේතෝ පරිචිතක එනම් තරම් වහන්සේ වගේම දකින්නවයි මේ ඇතැම් කුජලයේ තමන් කරන ලද ඒ කටයුත්ත කටයුතු නැත්නම් තමන්ගේ පිළිවෙත හේතු කොටගෙන මරණින් මතු හෙතන പ്രേතේකුව උපදිනවා. පසුකලක වූ එලෙසම പ്രേතේකුව ඉපද දුක් විඳිනවා දක්නට ලැබෙනවා. දැන් මේවා අපේ නිදර්ශන බණ පොතේ පොතේකුත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සුණක්කත් පිළිබඳව සුණක්කත් රහත් කෙනෙක්යි කියා සැලකුවේ කෝරක්කත්තිය කියන කුක්කුර වෘතේ ආරක්ෂා කළ මේ ජනතිකුවනේ කුක්කුර වෘතේ ඔව් ඔව් බල්ලෙකු වගේ සතර ධාතයෙන් ඇවිදගෙන එන විට බුදුරජාණන් වහන්සේත් සමග වඩින මේ මේ සුනක්කත්ත හිතුවන්නේ මොහු රහත් කෙනෙක් කිය හැකි බුදුරජාණන් වහන්සේ එහෙලම ඇහුවා ඔබට මේ විදිහ අදහසක් ඇති වුණා නේද සුනක්කත්ත ඇයි ඔබ වහන්සේ අන්‍යයන්ගේ රහත්කම ගැන මසුරුදු කියලා. යෝ ඔය සුණක්කත් මේ දෙකියවා කොරක්කත්ය තව හත් දවසකින් කාල ගිරව ගන්නට බැරිව මැරිලා ඒ විද්‍යාන්තන් කියන්නේ ප්‍රේත අපායේ උපදිනවා. විද්‍යාන්ත. මේ කාලකන්දී විද්‍යාන්තන්. ඔහුගේ මල සිරුර භීරත් සම්බක කියන සොහනට ඇදදානවා. හෙරෙන්නේ සුණක්කත් ගිහිල්ලා කිව්වනේ ඔහුට. ඔබට කවුරුවත් මොනවත් දෙනාවට මේ හත් දවස තුල ඡන්දෙයිපයි කියලා. මෙහෙම ශ්‍රමණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහේ කතාවක් කිව්වා. ඒක අපි දුරු කරන්නට ඕනේ. ඒ නිසා කරන්න එපයි කියලා. බොහෝ අමාරුවෙන් හිටියා අය දවසක් ගත කළා. හත් වෙනි දවසේ ශ්‍රාවකයෙකු ගෙනාවා බොහෝම සුවඳ වහනේ වෙන ආහාර. ඔහු නරුණක් කමක් නැති කියලා කෑවා. කාලා මැරිලා අර විදිහටමයි උත්පන්න. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා කිව්වනේ ඔහු මැරුණා ඔහු කොහොමද උත්පන්න බව ගිහිල්ලා දැන් ටිකක් කියලා අහන්නේ කිව්ව කමිට කරලා කොහෙද උත්පන්නේ කියලා. මල කෙරුව කතා කරලා කියයි කිව්වා. නැගිටලා කිව්වා අසුවල්ක උපන්නික කියලා වැටුණා. පැටි හොදි සිරුවත් අර පැට දැම්මේ අර වෙන තැනකට ඇදලා දාන්න හැදුවා වෙන අනුසුහුන් වලට ඒක තැනකටවත් ඇද ගන්නට බැරි වුණා. ඉතින් අන්න ඒ වගේ. ඒකමනක් නෙවෙයි. තව මේ මේ ප්‍රතිපත්තිය නිසා දැන් උන්වහන්සේ වදාරන මානේන මක්කටෝහු මානේ හේතු කොටගෙන වඳුරෙක් වෙලා උපදිනවයි. අතිමානේන කුක්කුරෝ බලවත් මානය අතිමානය හේතු කොටගෙන බල්ලෙක් වෙලා උපදිනවා. කියලා එහෙම වටාරලා තියෙනවා. ඉතින් ඒයින් තේන්නේ ඒ ඒ තැන්වලට පැනෙන ප්‍රතිපදාව. උන්වහන්සේ විසක වෙන කිසිවකු දන්නේ නැහැ. දැන් වස්සකාරට කිව්වා වස්සකාර ලක්ෂණ අපරාධ වහන්සේ නමක් ඒ හාමුදුරුවෝ විජේකුන්ට පර්වතයෙන් බැසගෙන එනවා. දැන් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ දිවා විහරණය සඳහා බොහෝ අවස්ථාවන්වලදී ඒ විජේකුළු කව්‍ය ඒ තැන්වලට වැඩලා දහවල් කාලයේ විවේකීව භාවනාමි යෝගීව ගත කරනවා. ඉතින් එහෙම අවස්ථාවකදී ඒ තවස් කාලයේ එතනින් දැසගෙන එන ඒ හාමුදුරන්ව දැකලා මහා පච්චායන හාමුදුරන් දැකලා දැකලා කිව්වා වඳුරෙකු වගේ පැන පැන ඉතින් මේ කතාව බුදුරජාණන් වහන්සේට සැලකන මේ වර්තකාර මේ විදිහේ කතාවක් කියලායි කියලා. වර්තකාර එක් මහා කච්චායන හාමුදුරුවන්ගේ තමා සීයේ වැරදි නරක කතාව ගැන සමාව ලබා ගත්තේ නැත්නම් ඔහු නර්මාට පසු මේ රජගහ නුවරම වඳුරෙක් වෙලා උපදිනවයි. බුදුහාමුදුරුවෝ අදා. ඉතින් වස්සකාර ඒ මානය අධික තැනැත්තෙන. බුදුන් වහන්සේත් සමග කතා කරලා තියෙනවා ධම්මන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ මුල පටන් ගන්න වස්සකාර සඳහන් වෙනවානේ. ඒ ඔහු හිතුවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය බොරු වෙන්නේ නැහැ. ඒක අන්න ඒක ඉතු වෙන දෙයක්. ඒ මට බෑ සමාව ගන්න යන්න. ඒක නිති. සමාව ගන්න යන්න බෑ. ඒක අන්න වඳුරා වුණාට පස්සේ වඳුරා වුණා කණ්ඩේට ඒ නිසා ඔහු විශාල උයනක් ගැව්වා. රජගහනුව. උයනක්. ඉතින් මැරිලා මහා විශාල වඳුරෙක් වෙලා උපන්න බව දැක්කේ. වස්තුකාරය කියලා කතා කරනකොට ඒ ළඟට එනවා. ඒ ඒ ප්‍රතිපත් ඒ ප්‍රතිපත් දැන් අපි දන්නේ නැහැ. ඒ නිසා සමහර විටක අප යම් යම් අවස්ථාවලදී ඒ වඳුරු බවට පමණක් නෙමෙයි බලු බවට පවා පැමුණවන වැරදි අපේ කටින් කරලා ඇති කරන්නට ඉඩ තිබෙන. ඉඩ තිබෙන. ඒකයි පරිස්සම් වෙන්නේ. දැන් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ නොදන්නා කම හේතු කොටගෙන සමහරු එහි ඉන්නවා සමහරු සමහරුන්ට බණින හැටි බල්ලා කියලා බන්නේ ඌරා කියලා බනිනවා මේ ඒ වගේ කතා අපි ඉතින් සමහරෙක් එබඳු කතාවක් ඇසීමට කිසිවෙකු එබඳු කතාවකට සුදුසුයි කියලා හිතන්නට බෑ මොනතරම් නම් මිනිසෙකු බල්ලෙකු නෙවෙයි මිනිසෙකු බඳුරෙකු නෙවෙයි මිනිසෙකු ගොනෙකු නෙවෙයි නමුත් මේ මිනිස්සු ඒක කතා කරන ගොනා කියනවා බලන කියනවා ඌලක් කියනවා මේ විදිහේ කියනවා ඒ තනත්තාගේ తත්වය කුමක් වුවත් ඒ තනත්තා නම් ඒ වචනයට කොහොමදවත් කැමති වන්නේ නැහැ නේ තමන්ට ඒ කතාව පෙරලා ආවොත් නේ ඒකයි ඔය අසූප නායක ධම්මපරයය කියන මම අදව කතා කරන්න අදහස් කර සිටිනවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වේලිගාය සූත්‍රය කියලා කියන අත්ූපනායක ධර්මපරයය. තමාව ඉදිරිපත් කරගෙන සලකා බලන්නේ කියලා. තමා කැමතිද තමන්ට නිබඳු දෙයක් කවුරුවත් කියනවා. නිබඳු මේ ලෙස සලකනවා. එහෙම හැම එකක් පිළිබඳව. සලකා බලතොත් ඔය වැරදි කියන දේවල් බොහෝවක් අත්හැර ජීවත් වන්නට පුළුවන් කෙනෙක්. අත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ තැනත්තා ඉන්පසු ඔය තිරිසන් പ്രേත භවයේ ඉපද දුක් විඳිනවා. ඊළඟට වහන්සේ වදාරනවා මිනිසුන් අතර උපදින ප්‍රතිපදාව විදපනාහංකාරිකුත් ඉතින් මිනිසුන් අතර ඉපදීන ප්‍රතිපදාවේ කියන එක අකුසල් වන්නට බෑනේ නේ ඒක කුසල ප්‍රතිපදාව හොඳ ප්‍රතිපදාව ඉදපනාහං කාරිකුත්තේ කච්චං කුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි අතායන් කුග්ගලෝ පටිපන්නි අතාචීරිය කතාචීරිය සංචමග්ගං සමාරූහෝ යථා කායස භේදා පරං ධර්ම මනුස්සේසු උපන්නේ මිනිසුන් අතර මිනිසුන් මිනිසෙකුව උපදිනවා කියන බව වහන්සේ ප්‍රතිපදාවේ යෙදෙන පුද්ගලයා දැකලා දැනගන්නවා. ඉන් පසුදිනක තමන් වහන්සේගේ දිවසින් ඒ පුද්ගලයාගේ මරණින් පසු හෙතෙම නිවිසකුව ඉපද සිටිනවා. තමේනම් පස්සාමි අපරේණ සමයේන විද්දේන චතුනා විසුද්ධේන අපිත්තන්ත මානසිකේන කායස වේදා පරම්මරණා මනුස්සේසු උපපන්නං සුඛ භවලා වේදනා වේදේම සැප බහුල ඒ කියන්නේ දුක නැතුවම නෙවෙයි ඒ කියන්නේ සැප බහුලයි කියන්නේ සැප වැඩි තියෙනවානේ දැන් මිනිසුන්ට දුකෙන් තොර වූම සැපයක් කියන එකක් මිනිසුන්ට තිබෙනවා කියන්නට බෑ සමහර කරුණු අපි සැලකන විට ඒ දැන් අවුව තියෙන වෙලාවක අවුවේ වුණත් ගමන් කරන්නට සිදු වුණොත් ඒකත් දුකක් නේ ඒ විදිහේ එහෙම පිටින්ම සැපම කියලා කියන්නේ නෑ. නමුත් සුඛ බහුල. සැප බහුලනේ. දැන් නිරෙහි ලබා දෙන දුක් මිනිසුන්ට නෑ. නිරෙහි දුක නෑනේ මිනිසුන්ට. ඒ දුක. පිරිසන් ලබන දුක ඒ දුක මිනිසුන්ට නෑ. පිරිසමුන් ඉන්නේ හැම විටම මහ බියකින් පසුවන්නේ. ඔවුන්ට මරණ බිය හැම විටම තියෙනවා. ඒ බිය නිසා තමයි ඔය බොහෝ විට ඔවුන් අන් මිනිසුන්ට පවා පහර දෙන්නේ. බියටපත් ඒ බිය තියෙන. අනිත් එක කාගේවත් ආධාරයක් උපකාරයක් නැත්නම් ඔවුන්ගේ කෑම බීම සොයාගෙන ඔවුන්ට කොයි තරම් එහෙම යන්නට සිදු වෙනවා. ඒක මේ දඩාව තියාක බල්ලෙක් බලන්න. ඒ තැන් වලින් මේ කැට කැබිලිටි වලින් පහර කම දුවන්නේ විවිධ තැන්වල ගිහින් දුක් විඳින්න. ඉතින් සාමාන්‍යයෙන් මිනිසෙකුට ඒ බඳු දුක්ම නැහැ. නමුත් හැම මිනිසුන්ම ඒ සැපයෙන් බහුලව පවතිනවත් නෙවෙයි. ඒ මේ මේ පින් කරපු මිනිසෙකු පිළිබඳව දකින්න බුදුරජාණන් වහන්සේ එතන සුඛ බහුලයි. සුඛ බහුලව මිනිසෙක්ව ඉපද සිටිනවා, සැප විඳිනවා, දක්නට ලැබෙනවා. සේයතාපි සාරිපුත්ත රුක්කෝ සමී භූමි භාගයේදී. ඒක දක්වන උපමාව බුදුරජාණන් වහන්සේ ඒ ගසක්මයි. ඒ ගස අර പ്രേත ලෝකේ නැත්නම් പ്രേත මේ විෂය දැක්වීමට ගත් උපමාව වූ මේ කොළ අතු රහිත ඒවා බොහොම තුනීව පවතින විෂම භූමි භාගයේ තීටි ගසක් නෙවෙයි. මේ ගස සම භූමි භාගයේදී සම වූ භූමි භාගයේ පිහිටි රුක්කෝ සමේ භූමි භාගයේ ජාතෝ හටගත්තේ බහල පත්ත කලාප ඒ අතු විකිලි ආදී කොළ හොඳට තියෙන බහුලව තිබෙන සම් සම්දච්ඡාය හොඳේ සෙවණගෙන දෙන අතපුරුෂෝ ආගච්ඡය ධම්මාදිතත් පුරුෂයෙක් වෙනවා එතනට භීෂ්මයෙන් පීඩිතව ගාම්තව විපාසිතව මේ ගතටම වැටී තිබෙන මාර්ගයේ එවිට ඇසති පුරුෂයෙක් දැක කියනවා මේ පුරුෂයා පිළිපම් මාර්ගයේ දිගටම ගමන් කළොත් හෙටම මේ ගතටයි පැමිණෙන්නේ. පසුව ඔහු දක්ව දක්නට ලැබෙනවා ඒ ගත මුල ඒ සෙවණෙහි ඉඳගෙන හෝ නිදාගෙන හෝ සුඛ බහුල වේදනාවක් විඳින්න ඉන්නවා. ඒ වගේ ඒ වගේම තමන් වහන්සේ දකින්නවා ඒ ඇතම් කෙනෙක් ඔහු කරන ඒ වැඩපිළිවෙල ඔහු පිළිපදන පිළිවෙත ඔහු ගමන් කරන මාර්ගය කියන මෙය දැකලා හෙතෙම ඒ මාර්ගයේ ගමන් කිරීම හේතු කොටගෙන මරණින් පසු මිනිසුන් අතර උපදින්නේ මිනිසකුව පසුකලක වහන්සේ තමන් වහන්සේගේ දිවසින් දකින්නවා ඒ තැනත්තා මිනිසුන් අතර ඉපද සිටිනවා. ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡං කුග්ගලං මේ ලෝකෙහි ඇතැම් කුග්ගලයෙකුව තමන් වහන්සේ දකිනවා. ඒ විදිහටම යම් කිසි පිළිවෙතක යෙදෙනවා. ඒ මගට ගමන් කරනවා. ඒ මගේ ගමන් කිරීම හේතු කොටගෙන හෙතෙම සුගතින් සද්දං ලෝකං කොපජ්ජිස්සති. ඔහු ඒ ගමන් කරන මාර්ගෙහි ගමන් කිරීම හේතු කොටගෙන සුගතියෙහි උපදිනවා. දෙව්ලොව උපදිනවා. ඉතින් පසුකලෙක ඔහු එලෙස දෙවිලොව ඉපද සිටින බව මහත් දකිනවා. ඉතින් ඒක මහන්සි වදාරන තේයථාපි සාරිපුත්ත පාසාව. ඒක උපමා වශයෙන් දක්වන්නේ ප්‍රාසාදය. ප්‍රාසාදයක් කියන්නේ බොහොම විශාල මහලක් ඇති දෙයක්. සතරයන් කූටාගාරං උල්ලිත්තා වල්ටක් සත්‍රාස්ත්‍ර කූටාගාරය. ඒකේ කූටාගාරය. කූටාගාරය කියන්නේ මුදුනක් ඇති පරාල වටේටම දමා පිරෙන ඒ ගයක් කූටාගාරේ. සුලිත්තා වලිත්තන් හොඳට සුණු පිරියම් කර තිබෙන දෙකත්තේ එළියේ ඇතුළත් නිවාතං කුසිතග්ගලන් හොඳට අඳුන් එහෙම දා තිබෙන හීත වාතපානං දැසිය හැකි කවුළු දුරවල් ඇති තත්‍රාස්ස පල්ලංකෝ ගෝණ කත්තකෝ තෝ කටිකත්තකෝ කටලිකත්තකෝ කදලි නිග පවර පච්චත්තරණෝ සෞත්තරච්ඡදෝ උබතෝ ලෝහිත කූපධානු ඒ කියේ එතන තිබෙන මේ රස තුරුණු මේ ඇතිරිලියක් බොහෝම සැප පහසුකම් ගෙන දෙන සමින් කරපු මේ බොහොම තුනී වස්ත්‍ර වලින් කරපු කබලි දිග පච්චත් තරග සෞතර ඡද උගතෝ ලෝහිත කූපධාර ඒ කියන්නේ සැප පහසුකම් ඇති මේ ශරීරයට සුව පහස් ගෙන දෙන ඇඳ ඇතිරි ආදිය. ඒන් යුක්ත මේ මේ ප්‍රාසාදය. අතපුරිසෝ ආගච්ඡේය ගම්මාදිපත්තෝ ධම්මපරේතු කිලන්තෝ පසිතු සුපාසිතු ඒකායනෙන මග්ගේන තමේනම් පාසාද සම්බා ඒ ප්‍රාසාදයේ පිහිටා තිබෙන්නේ යම් මාර්ගයක කෙළවරද ඒ මාර්ගෙහි මේ පුරුෂේ ගමන් කරමින් එනවා එහෙත් දැනත්තා ග්‍රීෂ්මයෙන් පීඩිතව මේ සුදුසු තැනක් මේ ග්‍රීෂ්මය නිසා ඒ ග්‍රීෂ්මයේ සංසුනරාගෙන ගත කිරීමට සුදුසු තැනකට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ තැනත්තා මේ මඟ පිළිපන් බව දක්නා ඇත්තති පුරුෂයෙක් වෙනවා. මෙන්න මේ මනුෂ්‍යයා කියනවා. මොහු මේ ප්‍රාසාදයටයි පැමිණෙන්නේ. ප්‍රාසාදයට එනවා ඇත. සමේනම් පස්සේ ඔහුට දක්නට ලැබෙනවා පස්සේ මේ තැනත්තා ප්‍රාසාදයට පැමිණ. එයි නිදාගෙන හිඳගෙන හෝ නිදාගෙන හෝ ඒකාන්ත සැප වූ වේදනාවක් විඳින්න ඉන්නවා. අන්න ඒවත් සාරිපුත්‍රය මේ ලෝකයේ ඇතම් පුද්ගලයෙක්ව තමන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් දැනගන්නවයි. ඒ පුද්ගලයා පිළිපන්නා වූ පවත්වන්නා වූ ඉරියව්ව පිළිපන්නා වූ මාර්ගයේ ගමන් කිරීම හේතු කොටගෙන එතන කාබුන් මරණින් පසු සුගතියේ දෙව්ලොව උපදින්නේය කියලා. පසු කලකට දෙව්ලොව ඉපද සැප විඳිනවා තමන් වහන්සේ ඒ දිවසින් දකින්නවා. <clears throat> ඉදපනාහන සාරිපුත්තේ කච්චම් පුද්ගලං චේතසා චේතෝ පරිච්ඡපජානාන. තවද සාරිපුත්